හැමදෙනාටම තෙරුවන් සරණයි හැමදෙනාමත්ම අද දවසේදීත් අපි සුපුරුදු විදියට සතියේ දිනයන්නේ කරන්නා වූ ධර්ම සාකච්ඡාවට මේ ලෝකේ පුරා විසිරී සිටිනා වූ සියලුම කල්යාණ මිත්‍රයන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අද සතියේ බ්‍රහස්පතින්දා දවස ඉතින් බ්‍රහස්පතින්දා දවසට අපිට යෙදී තිබෙන්නේ වන්තේ ජිනාලංකාරයන් විසින් අපිට දේශනා කරනු ලබන අභිධර්ම දේශනාවකට සවන් දීමටයි මේ දිනවල අපි සූසි ප්‍රත්‍යේ විවිධ කොටස් අරගෙන සාකච්ඡාවක නිරතව සිටින්නේ. ඉතින් ගෞතම ස්වාමීන් වහන්සේ පසුගිය සම්බුදා දවසේදී සම්බන්ධුන්නේ උන්වහන්සේ කාර්ය බහුලව සිටි හේතුවෙන් ඉතින් අද දවසේදී උන්වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් වැඩම සිටිනවා. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන්ම පාද නමස්කාර කර ඉතාමත්ම ගෞරවයෙන් බන්තේ ජින අලංකාර යන අපි පිළිඅරගෙන සිටිනවා. ඉතින් යමනම් මම වැඩිපුර කාලය ගන්න නැතුව වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපිට තථාගත ධර්මයේ පාදා දෙන්න ලෙස තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත කරුණාවකින් සියලුම සත්වයන් කෙරෙහි දයාව උපදවලා පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන চিරාත් කාලයක් සංසාරයට බැඳ තබා තිබෙන්නා වූ ලෝභය සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කරන තුරන් කරගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගෙන මාර්ග ධාතු මාර්ගයේ වැඩිමින් චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ අවබෝධ කොටගෙන ලෝකයාට නිර්මලව දේශනා කරමින් සත්‍යයන්ට පිට වුණා වූ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අනන්ත සීල ඇති අනන්ත සමාධිය ඇති අනන්ත ප්‍රඥාවෙන් సంతානිය බෙබලෙන්නා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වුණා වූද වහන්සේගේ ඒ උතුම් බුද්ධ ඥාණයට දැනී පෙනී ගියා වූ අවබෝධ කොටගත් ආ වූ අනන්ත පරිමාණ ගුණ ඇති ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ උතුම් වූ ධර්මයේ ගමන් කොට නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂව අවබෝධ කොටගත්තා වූ ආවුනේයාදී ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ජීවිතයට ඇති සාන්තිකාරක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට වන්දනාමාන කිරීමෙන් සහ වන්දනා කිරීමේ කුසල චේතනා මතු කර ගැනීමෙන් පහළ කරන පහළවන්නා කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයන ත්‍රිවිධ අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් හැමදෙනා මේ ජීවිතයේදී දිනු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ද අදත් මේ කතා කරන්නා වූ ධර්ම කාණ්ඩය හැමදෙනාට පහසෙන් තේරුම් ගන්නට වටහා ගන්නට ශක්තිය ලැබේවා ඒ සඳහා කිසියම් මාර්ගාධක ධර්මයක් ඉදිරිපත් නොවේවා සියලුම අකුසල ධර්මයේ යටපත් කරගෙන නීවරණ ධර්මයන්ගෙන් පීඩා විඳින්නේ නැතුව හිත එකලාසයක් කරගෙන සම්මාද්‍ය ගුණේ පිහිටා සෑම දිනාට මේ කියලා දෙන ධර්ම කරුණ ටික ඉතාමත් මොහොතින් වටහා ගන්නට තේරුම් ගන්නට ඒ වගේම ඒට අනුකූලව මානසිකාර්යය පවත්ලා මාර්ගයේ වඩාගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් අපි <clears throat> අද මේ පින්වත් හැම දිනාටම තවත් ධර්ම කාණ්ඩයක් කියලා දෙනවා. සූවිසි ප ဋ ාණය අපි පළමු කොටම ඉගෙන ගන්න යුතුයි. සූවිසි ප ဋ ාණය කියවෙන්නේ <clears throat> කියන්නේ ප්‍රත්‍ය ධර්ම හැටියට ඉදිරිපත් වන උපකාරක ධර්ම හැටියට තවත් දෙයක් හට ගැනීමට උදව් වන පිහිටවන උපකාර වන රුකුල් දෙන්නා වූ ධර්මවලට ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා. ඒ ප්‍රත්‍ය ධර්ම තිබෙනවා 24ක්. ඒ ප්‍රත්‍ය ධර්ම පන්තිගත කරලා තියෙනවා 24 කොටස් 24කට. ඒ ප්‍රත්‍ය ධර්ම සමූහය 24 අපි සෑම දිනාටම පාඩම් තියාගන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ ප්‍රතිධර්ම 24 මේ විදිහට අපි සජ්ජායනා කරනවා. හේතුපත්ත්‍යෝ, ආරම්මනපත්ත්‍යෝ, අධිපතිපත්ත්‍යෝ, අනන්තරපත්ත්‍යෝ, සමනන්තරපත්ත්‍යෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සේ පච්චයෝ උපනිස්සේ පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආශේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විපයුත්ත පච්චයෝ අත්තිපච්චෝ නත්තිපච්චෝ විගතපච්චෝ අවිගතපච්චෝ කියලා. ඒ දැන් 24ක් තියෙනවා. මේ 24ම ප්‍රත්‍ය ධර්ම හැටියට ප්‍රත්‍ය ධර්ම 24 හැටියට කතා කරන්නේ සවද්දේකට උපකාර වෙන නිසා. ඒ නිසා තවත් ධර්මවල උපකාරය තවත් ධර්මවල හට ගැනීමට හටගත් ධර්මයක් පැවතීමට ඉදිරියට පැවතීමට පිහිටවන්නා වූ උපකාරවනදී ප්‍රත්‍ය ධර්ම හැටියට කියනවා. දැන් එකම ධර්මයක් තවත් ධර්මයකට උපකාර වන්නේ පිහිට වෙන්නේ රුකුල් දෙන්නේ එකම විදිහට නෙවෙයි. ආකාර දෙක තුනක් තියෙනවා. ආකාර දෙක තුනකින් තවත් දෙයකට උපකාර වෙනවා. ඒ නිසා මේ ධර්ම විග්‍රහයේදී ප්‍රකටව ඉදිරිපත් වන ආකාර කීපයක් අකීපයෙන් වෙන වෙනමත් කියනවා. තනි තනිවත් කියනවා. මේ තනි තනිව කියනවා වෙන වෙනම කියනවා ඒවා එකාසු කරලා කතා කරනවා. අපිට ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන්. එතකොට ප්‍රත්‍ය ධර්ම කතාවේදී මේ සූවිසි ප ဋ ාණයේ ප්‍රත්‍ය ධර්ම වල අද අපි අරගන්නවා තුන්වෙනි උපකාර ධර්මයේ හැටියට කතා කරන අධිපති ප්‍රත්‍යය කියන එක. අපි මේ විදිහට කියාගෙන ගිහිල්ලා මේ ඉදිරියේදී නැවත ආපහු ආපහු ඇවිල්ලා හැරිලා බලලා අපි තේරුම් ගනිමු මේ ප්‍රත්‍ය ධර්ම වල ස්වභාවය. දැන් අද අපි කතා කරමු අධිපති පත්‍ය. පත්‍ය. එහෙම නැත්නම් අධිපති පත්‍යෝ කියලා කියන්නේ මේ තුන්වෙනි ප්‍රත්‍ය ධර්ම විග්‍රහයේ ඒකෙන් කියන්නේ දැන් ඒකෙන් කියන ටික මෙහෙම විදිහට තේරුම් ගන්න එක හොඳයි. දැන් කවදාකවත්ම ධර්මයක් තනියෙන් පහළ වෙන්නේ නැහැ. දැන් අපි සමාජයක ජීවත් වෙනකොට මිනිස්සෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑනේ. ටික කාලයකට, පැයකට, අමාරකට, දවසකට, සතියකට, මාසයකට තනියෙන් ජීවත් වෙන්න ගියත් එයා එයාගේ ජීවිතේට ආහාර පාන, ඇඳුම් පැනඳුම්, යාන වාහන වශයෙන් ගන්න දේවල් අනිත් එක්කෙනාගේ උපකාරයක් ඇතුව තමයි ගන්න වෙන්නේ. ඒකට කෙනෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. වනාන්තරයේ ගහක් තනියෙන් පිහිටා තියෙන්නෙත් නෑ. ඒකට වනාන්තරයක් වෙන්නෙත් නෑ. ඒ ගහක් හැදෙන්න අනිත් ගහක රුකුලක් උපකාරයක් සේවනක් ප්‍රත්‍යක් අවශ්‍යයි. මනුස්ස ජීවිතයකටත් ඒ වගේ තවත් අයගේ උදව් උපකාරය සහ සම්බන්ධතාවයේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේ මේ තිබෙන්නා වූ ධර්ම තනියෙන් පවතින්න බෑ. හේතු හේතු ප්‍රත්‍ය ධර්ම. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය ඊළඟට ඔය එකින් එකට උදව් වෙලා උපකාර වෙලා පවතින ධර්ම තනියෙන් පවතින්නේ නැහැ. තමන්ගේ ක්‍රියාව තනියෙන් සිද්ධ කළත් තවත් එකක ළඟ පිහිටක් ඇතුව තමයි තියෙන්නේ. එහෙම තමයි මේ ධර්මවල ඒ ධර්මවල ඇති. ඔකේ. දැන් මේ වෙනත් එක උපකාරයක් මොකක් හරි දෙයක් එහෙම නැත්නම් තවත් ඒකට උදව්වක් වෙන ගතියක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ ගොඩාක් මේ මේ දවස්වල හේතුඵල ධර්මයන්හි කියවෙන චිත්ත ධර්ම, චෛතසික ධර්ම, රූප ධර්ම සහ නිර්වාණ ධාතුව කියන ඔය පරමාර්ථ ධර්ම ගැන කතා කරන්නේ. මේ පරමාර්ථ ධර්මවල පුජ්‍යලයෝ නැහැ. පරමාර්ථ ධර්මවල ආත්මයක් කෙනෙක් ජීවයක් පුජ්‍යලෙක් නෑ. ඒවා ඒවා ධර්ම ස්වභාව. ඒ ධර්ම පොකුරු ධර්ම හැටියට පවතින. දැන් අපි මෙහෙමත් හිතලා බැලුවොත් එහෙම මේ විදුලිය කියන එක තියෙනවා. මේ විදුලිය අ විදුලිය අපිට ලබා ගැනීමට ඒක තනියෙන් ගන්න බෑ. සම්පූර්ණ අපි විදුලිය පාවිච්චි කරනවා කියලා කිව්වට විදුලිය පාවිච්චි කරන්න විදුලිය පාවිච්චි කරන්නේ තව උපකාරක ධර්මවල උපකාරක ධර්ම එකතු කරගෙන. විදුලිය නිෂ්පාදනය කරන තැනක් තියෙන්න ඕනේ. විදුලිය එහෙම තනියෙන් අහසින් ගේන්න බෑ. ඒක නිසා ඒක ගන්න වයර් තියෙන්න ඕනේ. ඊළඟට වයර් අදින්න කණු තියෙන්න ඕනේ. පොළවේ නොගෑවෙන්න ඕනේ. ඊට පස්සේ වයර් හරහා ගස් කොළන් ගෑවිලා නොතිබෙන්න ඕනේ. නිදහස් ලයින් ඒ වයර් ලයින් එකක් තියෙන්න ඕනේ. ඊළඟට එකපාරම නිෂ්පාදනය කරලා ගන්න බෑ අපිට පාවිච්චි කරලා ඒවා තැන් තැන් වලින් කඩලා කඩලා ඒවා මේ ට්‍රාන්ස්ෆෝම් කර නැවත බෙදීම් කරලා තමයි සාමාන්‍යයෙන් අපේ ගෙදරකට අපි මේ විදුලි බල්බයකින් ආලෝකය ගන්න තැනට එනකොට වෙනස් විදියකට එන්නේ. දැන් අපි විදුලිය එහෙම ගත්තට අපි ගෙදරට ඇවිල්ලා අපි විදුලිය පාවිච්චි කරන්නේ අපේ ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න. ආරක්ෂා ඇතුලේ. එතකොට ඒ එක්කම තමයි අපි විදුලිය පාවිච්චි කරන්නේ තවත් ක්‍රමයකට ආලෝකයක් හැටියට, රස්නයක් හැටියට, සීතලක් හැටියට ওই විදිහටනේ. දැන් මේ මේකේ පරමාර්ථය මේකේ තියෙන ගොඩාක් මේ තනි ධර්මයක් වුණාට විදුලිය ඒකට තනියම කෙලින්ම ඇවිල්ලා අපිට උදව් කරන්න බෑ. ඒක තැන් තැන් වලින් පරිවර්තනය වෙලා වෙනස් වෙනස් ස්වරූප හැදිලා වෙනස් වෙනස් ආකාරයේ උදව් උපකාර තවත් ඒ වගේ ලබාගෙන ඇවිල්ලා තමයි අපේ ගෙදරට ඇවිල්ලා අපි මේ විදුලිය අත්විඳිනකොට මේ වෙලාවේදී අපි ආලෝකයක් හැටියට විදුලිය ගන්නෙ. එහෙම තමයි ඒකේ හැටි. ඒ වගේ මේ පොකුරු ධර්මවල ඒ කියන්නේ පොකුරු කියන වචනේ මම පාවිච්චි කරන්නේ හිතක් පහළ වෙනකොට ඒ හිතේ චෛතසික ධර්ම එක්කාසුවක් චෛතසික ධර්ම පන්තියක් චෛතසික ධර්ම ගුණයක් තියෙනවා ඒක ඉතින් එක එක සිත්වල හැටියට අඩු වෙනවා වැඩි වෙනවා කුසල සිත්වල චෛතසික වැඩි කියලා අපි කිව්වනේ අකුසල සිත්වල චෛතසික ධර්ම අඩුයි කුසල සිත්වල චෛතසික ධර්ම වැඩි අඩුවෙන් හෝ වැඩියෙන් ගත්තම මේ වගේ තිබෙනවා යම්කිසි ශක්ති සමූහයක් ඔය. ධර්මතා සමූහයක් ඔය එක්කාසු වෙලා එක පොකුරට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ක්‍රියාත්මක වෙන ධර්ම ගොඩේ සිද්ධ වෙන දෙයක් තමයි අද මේ අපි කතා කරන්නේ. අධිපති ප්‍රත්‍ය කියලා කියනවා. අධිපති කියලා කියන වචනයත් අපි කල්ැතුවම තේරුම් ගන්න එක හොඳයි. එතකොට මේක තේරුම් වටහා ගන්නට ලේසි. අධිපති ප්‍රත්‍ය. අධිපති කියලා කියන්නේ අධිපති කියලා කියන්නේ බලවත් කියන එක. එහෙම නැත්නම් යම්කිසි තැනක යම්කිසි ඒක මේ නායකයා අධිපතියා දැන් අධිපති අධිපති කියලා කියනකොට තියෙනවා ආ අනිත් ඒවා අධිපතියට යටයි යම්කිසි ධර්මයක් අධිපති නම් ප්‍රධානයි නම් එයාගේ බලය වැඩි නම් අනිත් ඒවා යටයි. ඒකෙන් කියන්නේ නෑ ඒ අධිපති ධර්මය අනිත් එක්කෙනාට පීඩා කරනවා. සලාපෙලා හිංසා කරනවා, පීඩා කරනවා, පෙළනවා කියන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ අධිපති කියලා කියන්නේ ධර්මතා 10ක් ගත්තොත් අපි හිතමු මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් අධිපති කියලා කියන්නේ ඒ අනිත් 9 දෙනා ඒ අධිපතිත්වයෙන් සැලකෙන්නා වූ කෙනාට අවනත වෙන්න ඕනේ අනුයාත වෙන්න ඕනේ කීකරුවෙන්ට ඕනේ ඒ අධිපතිත්වයෙන් සලකන කෙනා කියන දේ හිතන දේ එයාට ඕනේ කරන දේ අනිත් නම දෙනාගෙන් ඉෂ්ට වෙන්න ඕනේ. නම දෙනා ඒ අනිත් එක්කෙනාට අනුකූල වෙලා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අධිපති ස්වභාවය. අනිත් අයට යන්න බෑ. අනෙක් නම දෙනාට තනියෙන් යන්න බෑ. යන්න බැරි මේ යන්න බැරි ගතියක් ඒකෙත් අර අනිත් එක්කිනාගේ තියෙනවා. අධිපතිත්වයේ දරන්නා වූ කෙනාට තියෙන අනිත් කෙනා අනිත් නම් මං අතහැරලා යන්නේ නැති தത്വයට පවත්වාගෙන යන්න පුළුවන් බල විශේෂයක්, ಗುಣ විශේෂයක්, ධර්ම විශේෂයක් එයා තුළ තියෙනවා. ඒකට තමයි අධිපති කියලා කියන්නේ. ප්‍රතිකිල කියන්නේ අපි උපකාරක ධර්මයේ කියලා කිව්වා එතකොට අධිපති ස්වභාවය දරාගෙන බලවත් ස්වභාවය දරාගෙන තවත් හේකට උදව් වෙන උපකාර වෙන මේ ධර්මයක් කියන්නේ. දැන් ඕක ওই විදිහට තේරුම් ගන්න. අපේ අපි මේ වෙලාවේ හිතනකොට අපි මේ වෙලාවේ යමක් අදහස් කරනකොට හිතනකොට කතා කරනකොට ක්‍රියා කරනකොට එතන වැඩ කරනවා ධර්ම පොකුරක්. ඒ ඒ ක්‍රියාවට ආරම්භක හැටියට ඉස්සරහට එන්නා වූ හිත ඒ වගේම ඒ හිත සමග ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම ගුණ ඔය මේ ධර්මතා ටිකක් වැඩ කරනකොට එතන චෛතසික ධර්ම එතන තිබෙනවා අපිට අඳුනාගත යුතු චෛතසික 52 නුයි හිතෙනුයි අපිට දැනගත යුතු ටිකක් තිබෙනවා. ඒ තමයි මේ මේ වගේ තිබෙනවා අධිපති කම බලවත්කම අනිත් කෙනෙකුට මේ බලයක් බලපෑමක් කරන්න පුළුවන් අනිත් අය තමාට නතු කර ගැනීමට හැකියාව තිබෙන ධර්ම තිබෙනවා. ආන්නේ එහෙම ධර්ම හතරක් අපි ඉගෙන ගත යුතු අධිපති ප්‍රත්‍ය යටතේ. මේ තවත් කෙටියෙන් කාරණයක් කියලා දෙන්නම්. දැන් ඒක මේ ඉස්සෙල්ලා කියපු නිසා අද ඒක ගන්නෙ නැතුව ඉඳ හිතුවා. දැන් මේ අධිපති ප්‍රත්‍ය ගැන කියනකොට මේක විග්‍රහ කරන විදි දෙකකට. ඒ තමයි එකක් ආරම්මන අධිපති. අරමුණක තිබෙන්නා වූ අධිපතිකම බලවත්කම ප්‍රධානත්වය. ඔය එකක්. අනිත් එක තමයි මේ සහජාත අධිපති කියලා කියන්නේ. ආරම්මන අධිපති සහජාත අධිපති. දැන් මේ අලුත් වචනයක් මම පාවිච්චි කරපු නිසා එතන මේ පින් අහගෙන ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සහජාත කියලා වචනයක් පාවිච්චි කරා. සහජාත කියලා කියන්නේ එකට උපදින කියන එක. සහජාත. ඒකට උපදින ධර්මවල අධිපති භාවයක් තියෙනවා. දැන් අර අපි ඉස්සලා ගත්තනේ උදාහරණයක්. ඒ උදාහරණයේ 10 දෙනෙක් ඉන්නවනේ. දැන් අපි හිතමු මේ 10 දෙනෙක් යනව මොකක් හරි වැඩක් කරන්න. ඒ වැඩක් කරන්න යනකොට නම දෙනෙක් ඒ එක්කෙනෙකුට අනුයාත වෙන්න ඕනේ. එයා තමයි ලීඩ් කරන්නේ. ඒ වගේ මේ චෛතසික ධර්ම වල තිබෙනවා, චිත්තවල තිබෙනවා සහජාත එකට අර 10 දෙනා එකට යන්න. අකේ අරමුණක් සම්බන්ධයෙන් කටයුතු කරන උට අරමුණක් දැන ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වෙනකොට මේ ඒ ධර්මවල තිබෙනවා එක්කෙනෙක් ඉස්සරහට යන අනිත් අය උදව් කරනවා. ඒගොල්ලන්ට උදව් නොකර ඉන්න බෑ. ඒ ධර්මතා හතරක් තියෙන එකක් තමයි මතක තියාගන්න අධිපති බව අධිපතිත්වයේ දරාගෙන ප්‍රධානත්වයේ දරාගෙන වැඩ කරන එක ධර්මයක් තිබෙනවා. ඒකට කියනවා ඡන්දය කියලා. ඡන්දය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒක ප්‍රකීර්ණක චෛත්‍ය ඒ වගේ එකක්. ඡන්දය. අනිත් එක තමයි වීරිය කියලා කියන්නේ. ඊළඟට චිත්ත සිත අනිත් එක විමර්ශාව. අපේ මේ ගොඩාක් අභිධර්මයේ පොතපත කියවපු පින්වතුන් මේ පිළිබඳව ධර්මය අහලා දැනගෙන ඉන්න පින්වතුන්ට මේ කියනකොට තේරෙවි. දැන් මේ ධර්මතා තිබෙනවා හතරක්. ඒ තමයි ඡන්ද, විරිය, චිත්ත විමර්ශන. හැබැයි සමහර තැන්වල තියෙන්නේ මෙහෙමයි. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. මේකේ තියෙන ඡන්ද විරිය චිත්ත විමර්ශා එකම එකයි. දෙකම එකයි. පොඩ්ඩක් එහෙම වුණාට. ඡන්ද කියලා කියන්නේ චෛතසික ධර්මයක්. විරිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. විමාංශාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඊළඟට චිත්තය කියලා කියන්නේ සිත. චෛතසික ධර්ම තුනක් තියෙනවා. ඡන්දයයි, වීරියයි, මේ ප්‍රඥාවයි. ඒ කියන්නේ මෙතන ප්‍රඥාව කියන එක ප්‍රඥාව නමින් නෙවෙයි ඉන්නේ වෙන නමකින් ඉන්නේ. විමාංශා කියන නමින්. ඊළඟට ඡන්දය, චිත්තේ විමාංශාව. ඡන්දය, විරිය විමාංශාව. චෛතසික ධර්ම තුනක්. චිත්තය කියලා කියන්නේ සිත. මේ ධර්ම එක අවස්ථාවකදී ඒ ධර්ම එකක් මොකක් හරි ප්‍රධාන වෙනවා. හැබැයි හතර දෙනාම ප්‍රධාන වුණොත් එහෙම රණ්ඩුවක් වෙනවා. දැන් මේ මෙතන තියෙන්නේ එකට පහළ වෙච්ච ධර්ම අනිත් ඒවා තමන්ට අවනත කරගෙන ඒ අරමුණ සම්බන්ධයෙන් වැඩ කරන ක්‍රියාව සිද්ධ කරනවා. ඕක මේ ඔය ප්‍රත්‍ය විස්තරේ මේ විදිහට කියවෙනවා. ඡන්දාදීපති. ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චය කියලා කියනවා. ඒ කියන්නේ ඡන්දේ කියන මේ ඡන්දේ කියන චෛතසික ධර්මය. එහෙම නැත්නම් අධිපති ධර්මය. ඒ ඡන්ද සම්පයුක්තකානන් ධම්මාන. ඒ ඡන්දය කියන චෛතසිකයත් එක්ක ඉපත් පහළ වෙච්ච අ සම්පයුත්තක ධර්මයන්ට ඒකට උපදින්නා වූ ධර්මයන්ටත් ඒ එකම පහළවන්නා වූ සමුත්හානික රූපය කියලා කියන්නේ ඒ චිත්තයත් එක්ක පහළ වෙන රූපයන්ටත් අධිපති ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා. අධිපති පත්‍යයෙන් පත්‍යය. ඒකෙන් ඔක අපි තේරුම් ගන්නේ කොහොමද කියන එකත් අපි හිතන්න ඕනේ. දැන් මේක ටිකක් අපි මේ විදිහට අපේ සාමාන්‍ය ජීවිතේට යොදලා අපි පොඩ්ඩක් ඕක තේරුම් ගන්න ගියොත් එහෙම මෙහෙම තියෙනවා මේ එකක් කැමැත්ත අනිත් එක උත්සාහය අනිත් එක අදිස්ථානය අනිත් එක නුවණ ඔහොම මිනිස්සු වැඩ කරන සමහර මිනිස්සුන්ට තිබෙනවා මේ යම් කිසි දෙයක් කරන්නට හරි බලවත් කැමැත්තක් බලවත් ආශාවක් බලවත්ම ඕනෑකමක් තියෙනවා. ඉතින් සමහර අය වැඩ කටයුතු කිරීමේදී ඒ බලවත්ම ඕනෑකම බලවත් ඡන්දය බලවත් වූ කැමැත්ත මත තමයි ඉගෙන ගන්න හරි රස්සාවක් කරන්න හරි මොහොකට හරි යන්නේ ඒ බලවත් කැමැත්ත නිසා. තද බල ආසාවක් තියෙනවා. ආන්නේ ඒ බලවත් ආසාව ආවම අපි හිතමු මෙහෙම. එයා මේ සීතල සලකන්නේ. වර්ෂාව සලකන්නේ. කාලගුණයේ සලකන්නේ. ඇයි මේ වැඩේ කරන්නට තද ඕනෑකමක් තියෙන්නේ? ඊළඟට ආහාර පානවල අඩුපාඩුකම් සලකන්න. තද බල කැමති නිසා. ඊළඟට මිනිස්සුන්ගෙන් එන ගර්හා තරජන දර්ජන අපහාස නිନ୍ଦා ඒව සලකන්නේ. ඒ කුමක් නිසාද? අර තදබල කැමැත්ත නිසා. දැන් බලන්න මෙහෙම ගියාම අර තදබල කැමැත්ත නිසා යමක් කරන්න තියෙන තදබල ආශාව ඕනෑකම කැමැත්ත නිසා අනිත් ඒවා ඒකට වදින්නේ නැහැ. ඒ කියන්නේ ඒක එයාව පෙලන්න බෑ. එහෙම ගතියක් තියෙනවා. එහෙම තියෙන්නේ අර ඡන්දය බලවත් නිසා. කරන්න ඕනකම කැමැත්ත බලවත් නිසායි. එයාගේ ඒ කැමැත්ත කියන හිත ඇති වෙන කැමැත්ත ඇති වෙනකොට ඒකට අනුයාත වෙලා අනිත් චෛතසික ධර්මද සිතද එයාගේ ශරීරය එයාගේ ක්‍රියාවල් එයාගේ වචන ඔක්කොම ඒකට අනුයාත වෙලා තමයි මේ වැඩ කරන්නේ. ඔන්න ඡන්දය නිසා. ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චේන පච්චය. ඔබ ඔය එක්තරා විදියකට තේරුම් ගන්නට උපකාර වෙන කිව්වා. දෙක සමහර මිනිස්සුන්ට තියෙනවා මෙහෙම එකක්. සමහර මිනිස්සුන්ට කැමැත්ත තියෙනවා යමක් කරන්න හැබැයි උත්සාහය අඩුයි. කැමැත්ත තිබුණත් ඒ උත්සාහය අඩු නිසා පරක් වෙන්න පුළුවන්. ඒ උත්සාහය දරන්නේ සමහර අයට කැමැත්තක් තියෙනවා. යමක් කිරීමේ කැමැත්ත තිබෙනවා. ඒ වගේම තමයි ඊට ප්‍රධානව උත්සාහය තියෙනවා. කැමැත්ත තියෙන බව හැබැයි හැබැයි උත්සාහය ප්‍රධානයි. සමහරුන්ගේ වීරිය හරි ගොඩයි. ඒක නිසා වීර්ය වැඩෙන්න වැඩෙන්න වීර්ය වැඩි නම් එයාට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි එතනදී ප්‍රධාන වෙන්නේ යම් කිසි මිනිසෙකුට තදබල කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්තට යටත්ව තමයි වීරිය රුකුල් දෙන්නේ. උදව් කරන්නේ. උපකාර කරන්නේ. එයාගේ කැමැත්ත තදින් තියෙන නිසා තමයි වීරිය එයාට උදව් සමහර අවස්ථාවලදී තියෙනවා මිනිස්සයා වීරියයි මුතට ශක්ති සම්පන්නයි ඒක නිසා ඒ වීරියවන්තයාට කැමැත්ත උදව් කරන මේ විදිහට කරගෙන යන්න කියලා. ඒක නිසා වීරිය ප්‍රධාන වෙනවා. වීරියට යටත් උත්සාහයට යටත් අනිත් සෑම දෙයක්. ඔන්න සමහර අවස්ථාවලදී මිනිස්යාගේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, චිත්තචෛතසික ඔක්කොම වෙදර් එකද ආහාර පාන හැම දෙයක්ම අර උත්සාහයට යටත් වෙලා තමයි පවතින්නේ. ඔය එක. අනිත් එක තමයි අපි කියනවා මේ තව එකක් තියෙනවා මේ අපි කියනවා මිනිස්සයා හරිය පුදුම හිතක් එයාට තියෙන්නේ කියලා. පුදුම හිතක් තියෙන හරිය ධෛර්යවන්තයා කියලා කියනවා. පුදුම අදිෂ්ඨානශීලී. මේ අදිෂ්ඨානශීලී කියන තැන අපි මේ කතා කරන්නේ මොකද්ද මේ? අදිෂ්ඨාන ශක්තිය අදිෂ්ඨාන ශීල ඒක ඡන්දේ නෙවෙයි ඒක වීර්යය නෙවෙයි. වීර්ය වෙනයි ඡන්දේ වෙනයි. ඒ කියන හරිම අදිෂ්ඨාන. එයා එයාට තියෙන බලවත් හිතක්. කැමැත්තනේ බලවත් හිතක්. ඒ බලවත් හිතේ කැමැත්ත තියෙනවා. හැබැයි මෙතන තියෙන අදිෂ්ඨාන ශක්තිය. චිත්තාධිපති. ඒ හිතේ හරී හයියක් තියෙනවා. ආන් ඒක නිසා හිතේ හයිය නිසා හිතාධිපති වෙලා බලවත් වෙලා ඉස්සරහට කරගෙන යනවා. ඊළඟට අනිත් කාරණේ තමයි මේ නුවණ. දැන් අදිෂ්ඨානයේ තිබුණා. කැමැත්ත තිබුණා. ඒ වගේම වීර්යය තිබුණත් ඒවා කරන මේ නුවණක් තියෙන්න ඕන. සමහර වෙලාවට තියෙන මෙහෙම. තද බල කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තිබුණාට ඇත්ත ඒ කැමැත්තම අල්ලගෙන වැඩ කරනවා. හැබැයි මේ අර බයිපාස් කරන්න එහෙම ෂෝට්කට් එහෙම දන්නේ වීරිය තියනවා වීරියෙන් වැඩ කරනවා සමහර වෙලාවට ඒ වීරිය යොදන්න ඕන තැන අඩු කරන්න ඕන තැන ඒක දන්නේ. ඒ වීරියට අනුයාත වෙච්ච තරමක තිබෙනවා මේ දැනුමක් නුවණක්. ඔය විදිහට මේ වීරියට යටත් වෙනවා වීරියවන්තයාට සමහරලාට ප්‍රඥාව එහිමයි වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා. ප්‍රඥාව තිබුණායින් පස්සේ එයා ප්‍රඥාවෙන් මේ වැඩ කරනකොට ප්‍රඥාවට අනුයාතව තමයි ඡන්දය වැඩ කරන්නේ වීරිය වැඩ කරන්නේ. එයා මේ ඔය අනවශ්‍ය විදිහට තද බල විදිහට කැමැත්තක් දරාගෙන ඉන්නෙත් නෑ. අදිෂ්ඨානයේ තියෙන අදිෂ්ඨානයට නිකන් මම මේක කරනවාම කියලා එහෙම තදට අදිෂ්ඨාන කරන්නේ නෑ. වීරිය දරනවා කියලා උදේ ඉඳන් හැන්දෑවෙන කල් වීරිය දරාගෙන ඉන්නෙත් නෑ. එයා දන්නව අඩු කරන තැන, ක්‍රියාත්මක කරන තැන, නිදහසේ ඉන්න තැන හැම තැනටම මෙයාගේ නෝන වැඩ කරනවා. ඒ නිසා අනිත් ක්‍රියාවල් සියල්ලක්ම යාගේ ජීවිතයේ හැසිරෙන්නේ ප්‍රඥාවට යටත්ද? දැන් මෙතන තිබෙන ධර්මතා හතරක් ඡන්දය, වීරිය, අදිෂ්ඨානය, චිත්තය ඊළඟට විමර්ශාව. ප්‍රඥාව. මේ ධර්මතා හතර හතරෙන් එකක් එක වේලාවකට ඒ එක හිතක ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ වෙලාවට ඒ ධර්මයට අනුයාතව තමයි අනිත් ඇතිවෙන්නා වූ සෑම දෙයක්ම චිත්තයද චෛතසිකයේද ඔක්කොම ඇති වෙන්නේ. දැන් මම මේ වෙල මේ වෙනකල් කිව්වා අධිපති ධර්ම මේ අධිපති ධර්ම හතර පිළිබඳ. තව තියෙනවා මෙහෙම. ඔය විමාංශාධිපති විමාංශ සම්පයුත්තකාන. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක ප්‍රඥාව සම්පයුත්තක ඒක ඒකත් එක්ක එකට පහළ වුණා වූ අනිත් චිත්තචෛතක ධර්මයන්ටත් ඒ වාගේම ඊහා එකට උපදින්නා වූ පහළවන්නා වූ අර චිත්ත සමුත්ථාන රූපයන්ටත් අධිපති භාවයෙන් ඉදිරිපත් වෙනවා ප්‍රත්‍ය වෙනවා යම්කිසි ධර්මයක් ගරු කරලා යම්කිසි ධර්මයක් මුල් කරගෙන යම් යම් ධර්ම චෛතසික ධර්මියෝ පහළ වෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම ඒ ඒ ධර්මයන්ට මේවා අධිපති වෙනවා කියන එක තමයි කියන්නේ. දැන් තව අපි ওই ටික කොහොම ඉගෙනගෙන දැනගෙන අපි තව පැත්තකට පොඩ්ඩක් යමු යමු. නැවත වතාවක් අපි සිහි ගන්නවා ගනිමු හිතට සහජාතාධිපති කියන්නේ මොකද්ද? සහජාත කියලා කියන්නේ එකට පහළ වෙනවා කියන එකනේ. එකට උපදින, එකට හටගන්න, එකට පහළ වෙන. ධර්ම වල එක වෙලාවකට අනිත් ඒ රංචුවේ අනිත් ටික Tamanට පාලනය කරගෙන තියන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ ඒ හැකියාව තියෙන ධර්මයේ කියන මේ අධිපති ධර්මයේ කියලා. එතන විශේෂයෙන් කියන්නේ සහජාත ධර්මයේ කියලා කියන්නේ එකට උපන් දැන් අධිපති වෙන්න නම් තව කොටසක් ඒ වෙලාවට ඉන්න ඕනේනේ Tamanට යටත් වෙන. ඒකේ තියෙනවා ප්‍රත්‍ය ධර්ම හතර තමයි ඔය. ඡන්දය, විරිය, චිත්ත, විමර්ශාව. දැන් ඒවට ඒ වගේ දැන් මේ හතර දෙනා යම්කිසි වෙලාවක ඒ ඒ වෙලාවේදී ශක්තිමත් වුණොත් බලවත් වුණොත් අධිපති වුණොත් අධිපතිකමට යටත් වී ක්‍රියාත්මක කරන ධර්ම මොනවද? ඒව තමයි මේ ඡන්දේ තිබෙන්නා වූ සිත්වල පහළ වෙන චෛතසික ධර්ම 52. චෛතසික ධර්ම 52කින් අර ඡන්දේ කියන එක එහෙම මේ 52ම ගන්න ඡන්දේ කියන එක අපි හිතමු ඡන්දය තියෙන වෙලාවට අධිපති වුණාන් පස්සේ අනිත් එක 51යි. විමර්ශාව අධිපති වුණොත් විමර්ශාව නැතුව 51යි. චිත්තය අධිපුණු අධිපති වුණොත් චිත්තය අයින් කරලා 52යි. වීර්ය අධිපති වුණොත් වීර්ය අයින් කළා 51යි. ඔය විදිහට මේ අර අධිපති වෙන වෙලාවට ඡන්දය ක්‍රියාත්මක වෙන වෙලාවට ඡන්දය ප්‍රධානයි නම් බලවත් නම් අනිත්‍යව ඔක්කොම ඒ බලයට යටත් ක්‍රියාත්මක වෙන චෛතසික ධර්මයෝ සිත ඊළඟට හටගත් චිත්තජ රූප මේ සියල්ලක්ම ප්‍රත්‍ය උප්පන්න වෙනවා. ඒ මේ වචනේ කතා කියනකොට තියෙනවා ප්‍රත්‍ය උප්පන්න කියලා. මේ ප්‍රත්‍ය උප්පන්න කියන වචනේ ඇහෙනකොට කෙනෙකුට තේරෙන්නේ මේ මේ වගේ උපදිනවා කියලා. හැබැයි ඒ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ ප්‍රත්‍යুৎපන්නේ කියලා කියන්නේ අර මේ අධිපති ධර්මය වැඩ කරන වෙලාවේදී එයා ඉක්මවා යන්න බැරුව අධිපති ධර්මයට අනුකූල වෙලා පවතිනා වූ ධර්ම වලට තමයි ප්‍රතිඋප්පන්න ධර්ම කියලා කියන්නේ. අපි ඕක තේරුම් ගන්නට තවත් මේ විදිහේ උපකාරයක් කරගනිමු. ඒ තමයි අපි හිතමු දැන් හිතක් පහළ වෙනවා කියලා මේ දැන් ලෝභ මූල හිත් තියෙනවා 8ක්. ඒ ලෝභ මූල සිත් අටේ පහළ වෙනවා චෛතසික ධර්ම සමූහයක්. ඒ හිතයි චෛතසික ධර්ම සමූහයයි එක පොකුරටනේ පහළ වෙන්නේ. මිනිස්සෙක් මොනාහරි තිබෙන්නා වූ දෙයකට වස්තුවකට ආසාවක් කරනවා. ආසාව කරන වෙලාවේදී එයාගේ හිතේ පහළවන්නා වූ ලෝභ හිතක් තියෙනවා. ඒ ලෝභ හිතේ ලෝභයක් තියෙනවා. ඒ වගේම ඡන්දයක් තිබෙනවා. ඊළඟට වීරියක් තිබෙනවා. අකුසල ධර්ම නිසා ප්‍රඥාව නැහැ. හිතක් තිබෙනවා. දැන් මේ මනුස්සයාට තද බල විදිහට තිබෙනවා මේ ඒකට වස්තුවට ලෝභ කරන්න කැමැත්තකුත් තියෙනවා ගන්න කැමැත්තකුත් තියෙනවා ඒ වගේ වෙලාවට එයාගේ ඒ ලෝභසිතේ පහළ වෙච්ච ලෝභ ලෝභය එහෙම නැත්නම් හිතයි එයාගේ හිතේ පහළ වෙච්ච ඒ හිතේ තියෙන වීර්යයිසකයයි එයාගේ ශරීරයේ පහළ වෙන චිත්තයේ රූපයයි ඔක්කොම ටික අර ඡන්දයට යටත් වෙනවා. ඔය වගේ අවස්ථාවකදී ඡන්දය අධිපති වෙනවා. මේ උදාහරණයක් හැටියට. කෙනෙකුට අහන්න පුළුවන් මේ ඔකේ ලෝභය නේද තියෙන්නේ කියලා. ලෝභයක් තිබෙන ලෝභය කතා කරන තැනක් තියෙනවා. ඒක මේ අවස්ථාවේදී කතා කරන්නේ මේ මෙතනින් කතා කරන්නේ අර මේ ප්‍රධාන හේතු ධර්ම නෙවෙයි. අපි මේ ලෝභය කියන එක ඉස්සලා හේතුවක් හැටියට කතා කරලා තියෙන්නේ. මේ දැන් කතා කරන්නේ මේ අනිත්‍යවා අනිත් චෛතසික ධර්ම ටික නතු කරගෙන පවත්වන අධිපති ධර්ම හතර විතරයි. දැන් අපි හිතමු මේ වීරිය තියෙනවා. යමක් Tamanට ගන්න ඕනේ. යමක් වලින් අනෙක් කෙනෙක් නුදුන් දෙයක් වලින් ගන්නට හිතාගෙන ඉන්නවා ඒ හිතාගෙන ඉන්නකොට එයාගේ තිබෙන උත්සාහයක් ඒකට. ඒ උත්සාහයට ලෝභය ලෝභයක් තිබෙනවා. ලෝභයට අනුකූලව ගියා වූ උත්සාහයක් තියෙනවා. ඒකට කියනවා වීරිය කියලා. ඒ වීරියට අනුයාත වෙනවා මේ අනිත්‍යයිසික ධර්ම ටික එහෙම නැත්නම් හිත. දැන් මේ ලෝභ හිතෙන් ලෝභ කරනකොට ලෝභ හිතින් යමක් ගන්න plan කරනකොට මේ හැම තැනකදීම ඒ එක ධර්මයකට අනුයාත වෙනවා අනිත් ධර්ම සමූහය. අන්න ඒක නිසා තමයි කියන්නේ සහජාත ධර්මයෝ ඒ සහජාත ධර්ම අනිත් අනිත් ඒවාට ප්‍රත්‍ය ධර්ම හැටියට මෙහෙවීම හැටියට අධිපතිභාවයෙන් ප්‍රත්‍ය වෙනවා. අනිත් ධර්ම ටික ඔක්කොම මේ ප්‍රධානියාට අනුයාත වෙනවා. මේක මේ අපි අර ඉලෙක්ට්‍රිසිටි ගැන කතා කරානේ ඉස්සෙල්ලා. ඉලෙක්ට්‍රිසිටිය ගැන කතා කරායින් පස්සේ ඒකේ තියෙන දේ ටික බලන්න දැන් මේ විදුලිය නිසා ඒ විදුලියේ තිබෙනා වූ බලය නිසා කී දෙනෙක් ඒ පැත්තට නතුව වැඩ කරනවද වයර් දාන අය ඉන්නවා කණු හිටවන අය ඉන්නවා වයර් හදන අය ඉන්නවා කණු හදන අය ඉන්නවා කේබල් දාන අය ඉන්නවා ස්විච් හදන අය ඉන්නවා ස්විච් දාන අය ඉන්නවා ඊළඟට ඒ ජෙනරේටර් ඔපරේෂන් ඔපරේට් කරන අය ඉන්නවා මේ හැම එක්කිනාගේම මේ ඔක්කෝම කරන්නේ මේ ඔක්කොගෙම වැඩ ළඟ වශයෙන් දුර වශයෙන් ඉඳගෙන මේ කරන ඔක්කොම ටික කරන්නේ ප්‍රධාන කවුද? විදුලිය. ඒක නිසා විදුලිය ප්‍රධාන වුණාන් පස්සේ අනිත් අය ඔක්කොම මොන නම් වලින් කිව්වා මොන ආයතනයේ හිටියා මොන දේවල් කරත් අර ප්‍රධාන අරක ආන්න ඒ වගේ මේ මේ ඡන්දයයි චිත්තයයි වීරිය වීමංසාව කියන මේ ධර්මතා හතර එක දෙයක් කිරීමට එක දෙයක් කරන අවස්ථාවේදී අනිත් ඔක්කොම ටිකේ පැත්තට නතු කරගන්න. දැන් අපි හිතමු මෙහෙම මේ අපිට භාවනා කරනකොට ඕනෑ වෙනවා විපස්සනා ඥාන ධර්ම උපදවා ගන්න. විපස්සනා ඥාන ධර්ම නෑ දැන් නෑ. විදර්ශනා ඥාන ධර්ම උපදවා ගන්න ඕනේ. දැන් මේ විදර්ශනා ඥාන ධර්ම ලබා ගන්න ඕනේ නිසා අපිට කැමැත්තක් ඒ කැමැත්තෙන් අපි ඒක ටාගට් කරගෙන ඒ පැත්තට නැමිලා ඒ පැත්තට හැරිලා ඒක ලබා ගැනීමේ උත්සාහයක් ඇති ලබා ගැනීමේ කැමැත්තෙන් ඒ සඳහා අපි හොඳට දැන් කටයුතු කරගෙන යනවා. දැන් මේ ලබා ගන්නට මොකද්ද අපි ටාගට් කරේ? විදර්ශනා ඥානෙ. ඒ නිසා කරන්නේ මොකද්ද? ඒකට කැමැත්ත ලැබුවා. කැමැත්ත තියෙනවා වගේම තමයි අනිත් වීරිය ඊළඟට ඒ කැමැත්ත නිසා තමයි මේ අපි ආසන හදන්නේ ශාලාවල් හදන්නේ කුටි හදන්නේ ආහාර පාන ගැනීම ආදී කරන්නේ හැම එකක්ම අර ප්‍රධාන දේ ලබා ගන්නට මේ උදාහරණයක්. ඒකට කැමැත්ත දැම්මොත් ඡන්දේ ප්‍රධාන වෙනවා. වීරිය කරනකොට ඒත් ඒ වගේ. ප්‍රඥාව වඩ아가න යනකොට ඒත් ඒ වගේ. ඔය විදිහට අපි කරන සෑම දෙයකදීම ඔය එක්කෙනෙක් ප්‍රධාන වෙනවා අනිත් අය අනුයත වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකක් මේ බෝධිපාක්ෂික ධර්ම හතරක් ඇටියටත් මේක කියවෙනවා. මේ ප්‍රත්‍ය ධර්මයන්හි අධිපති ප්‍රත්‍ය ධර්මයේ හැටියට මේ හතර කතා කරනවා මේ හිත්වල අනිත් එක තමයි මේ වගේ බලපෑමක් නැති වෙන ඒවාත් තියෙනවා අපි පස්සේ වෙලාවක ඒක කතා කරමු. දැන් මේ මම කියලා දුන්නේ මොකද්ද? ආර සහජාත අධිපති භාවයට උපකාර වන්නා වූ සහජාත අධිපති ධර්ම හතරක්. ඒ තමයි ඡන්දය කියන චෛතසිකේ වීර්ය කියන චෛතසිකේ හිත එහෙම නැත්නම් හිත අනිත් එක තමයි විමර්ශනය ප්‍රඥාව කියන චෛතසිකේ මේක කලින් අපි කතා කරා මේ අධිපතිද නෙමෙයි වෙන ආරම්මණය පිළිබඳව. ඒකට කියනවා මේ මේ චිත්තචෛතසික ධර්මයන් පහළ වීම සඳහා උපකාරක වන්නා වූ අරමුණ අරමුණක් එපායි එකක් තමයි මේ ධර්ම ටික සහජාත ධර්ම හැටියට උපකාර වෙනවා වගේම චිත්තචෛතසික ධර්මයන්ට ඔය අරමුණ කියන එකත් උපකාර වෙනවා චිත් පහළ වෙන්න ඒක නිසා අරමුණට වෙන නමක් තියෙනවා. අරමුණට කියනවා ආරම්මන අධිපති භාවය කියලා. ඒ ආරම්මන අධිපති බවක් සමහර අරමුණු තිබෙනවා හරි බලවත්. ඒවා අමතක කරවන්න හරි අමාරුයි. ඒක නිසා ඒ වගේ දේවල්ට කියනවා ආරම්මන බලවත් භාවය ඒවත් ආරම්මණය අධිපති වෙනයි කියලා. දැන් යමක් ප්‍රධාන අරමුණක් නගරයක කුළුණක්, ඔරලෝසු කණුවක්, ගොඩනැගිල්ලක්. එහෙම උනයින් පස්සේ ඒක දිහා බලනවා. වැඩියෙන් හිතනවා. ඒ අරමුණක් හැටියට ඒක ලොකු නිසා පූජනීය වස්තුවක් හැටියට ගත්තාන් පස්සේ දඹදිව අනුරාධපුරේ ඔය තැන්තැන් කිරිවේර ඒ වගේම දලදා මාලිකාව පූජනීය වස්තු හැටියට මේවත් අරමුණු හිතට මේවා ගැන වැඩි හිතනවා කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල කියනවා ඒ අරමුණේ තිබෙනා වූ බලවත් බව නිසා චිත්තචෛසික ධර්මිය හෝගාලය පැත්තට නැති වෙලා වැඩ කරනවා. ඒකට කියනවා ආරම්මනාධිපති භාවය කියලා. හැබැයි ආරම්මනාධිපති භාවය එකක් සහජාත අධිපති භාවය එකක්. අද මේ කතා කරේ මොකද්ද? සහජාත අධිපති ස්වභාවය. ඒ නිසා අපි මේ ටික මේ විදිහට දැනගෙන තවත් ටිකක් අපි ඉස්සරහට සාකච්ඡා කිරීම වශයෙන් එකාසු කරගෙන ධර්මඥානය දියුණු කරගන්න අපි උත්සාහ කරමු මහන්සි ගනිමු මේ පින්වත් හැම දිනාටම මේ මේ පිළිබඳව හිතලා මෙනෙහි කරලා ධර්ම ආબોධය කරගන්නට ශක්තිය ලැබේවා ඒ වගේම අපි හොඳට මතක තියාගන්න මේ ධර්ම මණ්ඩලයේ මේ සමූහයේ අනිත් චෛතසික ධර්මයන්ට බලපෑම් කරන්නා වූ ප්‍රධාන චෛතසික ධර්ම තුනක් සහ සිත අධිපති හැටියට වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා කියන එක. අපි දැන් මෙතන ඉඳලා ඉස්සරහට සාකච්ඡා වශයෙන් ගෙනියමු අපේ පින්වතුන් මේක අහලා මට මතක හැටියට මේක මම මේ ඉස්සෙල්ලා යම්කිසි දවසක කිව්වාය කියලා ඒක එහෙම නුණා නම් අලුත් දෙයක් වෙන්න පුළුවන් යම්කිසි ප්‍රධාන කාරණයක් තිබුණොත් මේකට එක්කාසු කරගන්නට අපි ඒවා මේකට අදාළ කරගෙන කියමු. අනිත් ඒවා අපි ලොකු එකක් තිබුණොත් මාතෘකාවක් හැටියට වෙනම ගනිමු. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි ප්‍රශ්න තියෙනවා අහන්න. ඔව් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් හොඳයි කල්යන මිත්‍රෙනි ගෞරවයෙන් ආර්දනා කරනවා. ස්වාමීන් වහන්සේගේ වැඩි කරගන්න නැතුව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සම්මාත මෙතන එක තැනක තියෙන සංසද මේ විචිකිච්ඡාවෙන් අන්‍ය චෛතසිකයෝ මේ දැන් අධිපති මේ අධිපති ධර්ම හැර දෙවනස් ආධිපති ජවනය විචිකිච්ඡාවෙන් අන්‍ය චෛතසිකයෝ කියලා කියන සංදේ කියන්නේ විචිකිච්ඡාව එතකොට ප්‍රත්‍යুৎපාන්න එකක් වෙන්නට සන එකයි පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සිරුවන් සර්ණයි මේ එහෙම තියෙනවා චෛසික ධර්ම විචිකිච්ඡාව චෛසික ධර්ම කීපයක්ම තියෙනවා. ඒකෙන් මේ විචිකිච්ඡාව අයින් කරනවා. විචිකිච්ඡාව අයින් කරන්නේ කුකුසත් අයින් කරනවා. විචිකිච්ඡාවත් අයින් කරනවා. එහෙම අයින් කරන්නේ අර ඒක ආයතන හයටම හැබැයි ඒක අයින් කරන්නේ මේ අර මේකේ නෙවෙයි. ඔය ආරම්මන අධිපති භාවය ගැන ආරම්මන අධිපති ප්‍රත්‍ය ගැන විග්‍රහ කරනකොට තමයි ඒක අයින් කරන්නේ. ඒ මෝහ මූල සිද්දකේ. මෝහ මූල ඒක විචිකිච්ඡාසිතේ ඒක මේ ප්‍රත්‍යධර්මයක් හැටියට වැඩ කරන අවස්ථාවේදී එන්නේ නැහැ ඒක. දැන් දැන් ප්‍රත්‍ය උප්පත්ති අපි ප්‍රත්‍යඋපන්න ධර්ම හැටියට කියලා කිව්වේ ඔය අධිපති ධර්මයන්ට යටත් වෙන දේවල්නේ. ඒකේ ආරම්මන ප්‍රත්‍ය යටතේ කතා කරනවා ඔය සිත් ලෝභය ලෝභ සිත් 8ත් ඊළඟට කුසල් සිත් 8ත් ඊළඟට අනිත්‍ය වගේත් ඥාන සම්පයුත්ත ක්‍රියාසිත එහෙම. එතකොට මේ ඒ හිත් හැටියට චෛතසික ධර්ම ගත්තයින් පස්සේ තියෙනවා 45ක් ප්‍රතිඋප්පන්න භාවයට යන්නේ නැහැ. ඒක අවස්ථානුකූලව. ඒ තමයි ද්වේෂ චෛතසිකය ඊට පස්සේ ඉරිසියාව චෛතසිකය ඊළඟට මසුරු බව මච්චරිය කුකුස කුක්කුච්ච විචිකිච්ඡා කරුණා මුදිතා මේ කියනා වූ චෛතසික ටික ඇර අනිත් ඒවා ප්‍රතිඋප්පන්න ධර්ම හැටියට ඉදිරිපත් වෙනවා. පොම්පින් සන්නස තව පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සන්නස දැන් භාවනා කරගෙන යනකොට සන්නස මුලදී අපේ සමහරට ඡන්දය බලවත් වීමෙන් හරි වීර්ය බලවත් වීමෙන් ඕ අපි යම්කි භාවනාවක් කරන යනකොට එතනදී අධිපති භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කරනති පසු අපේ වීර්ය අඩු වුණත් සමහර විට නුවණ වැඩි වීමෙන් තවදුරටත් මේ මේ කරගෙන යාමට හැකියාව ලැබෙනකොට තමයි එතන එතන මුලදී පටන් ගන්න අධිපති ප්‍රත්‍ය වෙනුවට වෙනත් අධිපති ප්‍රත්‍යකින් ඒක අධිපති භාවයෙන් ප්‍රති වෙනස් වන්නාද දැන් ඒ විදිහට ගන්න පුළුවන් සන්නාද තෙරුවන් මේ අධිපති ප්‍රත්‍යය මේ විස්තර වෙනවා ආකාර දෙකකට එකක් තමයි ආරම්මන අධිපති භාවය ආරම්මන අධිපති ප්‍රත්‍ය ශක්තිය කියනවා අනිත් එක සහජාත අධිපති ප්‍රත්‍ය ශක්තිය ගැන කියනවා. අපේ මේ පින්වතුන්ට මේ මම අදහස් කරන හැටියට ඉස්සර වෙලාම මේකේ ආරම්මන අධිපති භාවය දැනගන්නවට වඩා සහජාත අධිපති භාවයේ සලකා ගැනීම හරිය ප්‍රයෝජනවත් වෙනවා කියලා. ධර්ම දැනුම හැටියට අර කරුණු දෙකම දැනගන්නේ හොඳයි. නමුත් හොඳටම විස්තර කරන්නේ අධිපති ප්‍රත්‍යයේ මේ ධර්මතා හතර එහෙම නැත්නම් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන හතර. ඒක හොඳටම දැනගන්න එක හොඳයි. ඊළඟට අපි මේ මහත්මයා කියපු හැටියට මේ මට ඒක මතක් වුණේ කියන්න මේ මේ ප්‍රශ්නයත් එක්ක. අපි භාවනා කරනකොට මේ භාවනා කරනකොට එක වෙලාවකට එක ධර්මයක් ප්‍රධාන වෙනවා. දැන් ওই භාවනා කරගෙන යනකොට සමහරු භාවනා කරන්න කැමැති. භාවනා කරන්න කැමැත්තක් තියෙනවා. දැන් මේ දැන් මේ මේ කාලේ මෙහෙත් ඔය භාවනා කරන්න එනවා මේ භාවනාව කරන්න කැමැති හැබැයි මෙලෝ දෙයක් දන්නේ ඔය කැමැත්තක් කියනවා ඒක මේ ඒ කැමැත්තත් ඇවිල්ලා තියෙන ඒකට කියන ඉන්ට්‍රස්ට් එක කියලා කියමුකෝ. ඒ අර වටපිටාවේ මිනිස්සු කතා කරනවා බටහිර මිනිස්සු මයින්ඩ්ෆුල් කියනවා ඉන්වෙස්ටිගේෂන් කියනවා ෆෝනෝබල් ට්‍රුත් කියනවා. ඉතින් අර හතර වටේම මේ මේවා ඔෆිස් වලයි පාරේ බස් එකේ පත්තර වෙලයි ඔහොම කියනකොට ඒ අනිත් අය කියන දිහා අනිත් අය බලන දිහා අනිත් අය කියන කතාවල් බලන පොතපත ඒ කතාවල් අනුසාරයෙන් Tamanට ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා ඔන්න දැන් එනවා දැන් භාවනා කරන්නට ඇවිල්ලා දැන් පටන් ගන්නවා මේ භාවනා කරන්න ඉන්නෙම කැමැත්තක් ඇති වෙලා මොකක් හරි දෙයකින් උරුප්පලා දීලා හැබැයි අදිෂ්ඨානයක් නැහැ ඉඳගන්ට බෑ වීරිය නැහැ. කොහොමද මේ කරන්න කියලා කිසිම දැනුමක් නැහැ නුවණක් නැහැ. දැන් මේ හැබැයි භාවනා කරන්න එන. ඔහේ ඇවිල්ලා ඉතින් ඔය ඉන්නේ ඒ ඉන්න ටිකවත් උපකාර වුණේ අර ඡන්දේ නිසා. මොකෙන් හරි පොළඹවලා දීපු ඡන්දයක් නිසා. දැන් මොන ඡන්දයෙන් ඉතින් එනවා. අනිත් අයත් එනවා මාත් එනවා. ඔහොම ඇවිල්ලා ඊට පස්සේ අනිත් අය දිහා මේ අනිත් අය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඒ අය හොඳට වාඩිලා ඉන්නවා, පැය භාගෙ ඉන්නවා, විනාඩි 45 ඉන්නවා, පැය ඉන්නවා. ඔහොම ඉන්නකොට මෙයාට මේ හිතෙනවා මේ මාත් කොහොම හරි මේ පැයක් පැය භාගයක් හමාරක් මමත් මේ විදිහට ඉන්න ඕන. මේ භාවනා කර කර ඉඳගෙන හරි ඉන්න ඕන කියලා එයාට හැඟෙනවා මේ දැන් මේ භාවනාවේ ඉස්සරහට ඉඳගෙන ඉන්නේ. එතකොට එයා ඉන්නවා. හිත දුව හිත දුවනවා වුණත් හොඳට දැඩිව අදිෂ්ඨානෙන් ඉන්නවා. අදිෂ්ඨානෙන් මම ප්‍රය භාග කියනවා. ප්‍රය භාගයේ ඉන්නේ අදිෂ්ඨානෙන් මිසක ප්‍රය භාගයේ ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි. ප්‍රය භාගින්ට ආමාරුයි. කකුල් කා කියනවා රිදෙන්නේ නැද්ද? ඉතින් හැබැයි අදිෂ්ඨාන කරගත්තා අනිත් අය තින්නේද මාත් ඉන්න ප්‍රය භාගයක් කියලා. ආත් ඉන්න පැයක් දැන් එතකොට බලන්න ආවේ මොකෙන්ද? ඡන්දයෙන්. ඉඳගෙන ඉන්නේ මොකෙන්ද? අදිස්ථානෙන්. හැබැයි ඉඳගෙන ඉන්න කැමැත්තකින් නෙවෙයි. ඉතින් අර අදි මේ අදිස්ථානයේට චිත්තේට මේක දෙවෙනියේ චිත්තේ වල කරනවා. ඊළඟට තවත් එකක්. ඔහොම යනකොට යනකොට මෙයා ඉතින් භාවනාවෙන් කැමැත්ත ආවා පරිසරයක් තුරු වුණා මිනිස්සුත් හොඳයි දැන් ටිකක් ඉඳගෙන ඉන්නත් පුළුවන් ඊට පස්සේ මේ හිතනවා නෑ මම මේකේ හොඳ වීර්යයක් දාන්න ඕන කියලා තව ටිකක් වීර්යය වැඩි කරනවා දැන් ඊළඟට වීර්යයෙන් යනවා අදිස්ථානයක් වෙන වීර්යයෙන් යනවා ඊට පස්සේ මොකද කරන්නේ තවත් ඔය අනිත් අය කියන කතාවල් සාකච්ඡා ඕවා ගැන අහලා ඊට පස්සේ මේ භාවනා නිමිති කියන්නේ මොනවද? ඒව හඳුනාගන්නේ කොහොමද? ඊට පස්සේ වීර්යය කරන්නේ කොහොමද? ඉඳගන්නේ කොහොමද කියලා දැන් ඔන්න තව දැනුමකුත් එක්කාසු කරගන්න. ඒකත් එක්ක යනවා. දැන් එතකොට පස්සේ එයා ඒ තරම් අදිස්ථාන කිරිදි අරව වෙන හැම වෙලෙම ප්‍රධාන කරගන්නවා නුවණ. නුවණින් තමයි. එතකොට ඒ අවස්ථාවේදී නුවණ ප්‍රධාන වෙනවා. එතකොට එක වෙලාවකට අපි අපි භාවනා කරනකොට ඡන්දය ඉදිරිපත් වෙනවා ප්‍රධාන හැටියට සමහර වෙලාවට වීර්යය එනවා ප්‍රධාන හැටියට සමහරලාට නුවණ එනවා සමහරට හිත එනවා ඔය භාවනා කරන අවස්ථාවේදී අවස්ථාවල් වලදී සමහර ආසනවල කන ඡන්දේ බලවත් සමහර අවස්ථාවලදී වීරිය බලවත් සමහර අවස්ථාවලදී මේ අදිෂ්ඨානයේ සිත් චිත්තේ බලව. සමහර අවස්ථාවලදී මේ විමර්ශාවෙවත් ප්‍රඥා බලවත්. ඉතින් ඕකේ සමහරලාට එකම පැයක් ඉඳගෙන ඉන්න අතරතුර ওই වැඩ කටයුතු වලදී එකක් දෙකක් වෙන්න පුළුවන්. මේ ප්‍රධාන වෙන්න උතර. එහෙම ඒ විදිහට තමයි වෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල නිවන් අවබෝධ කරගන්න මාර්ගසිතේ විතරයි ওই ටික ඔක්කොම සමව වැඩ කරන්නේ. අනිත් හැම අවස්ථාවකදීම එකක් ප්‍රධාන වෙනවා. Vamos pensar, né? ස්වාමීන් වහන්සේ මේ එතකොට මම කියන ඇහනවා කියලා හිතනවා මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් ලෝකෝත් එක ඔය සහජාත අධිපතිපත්තේ ආරම්මන අධිපතිපත්තේ වෙනකොට දෙකෙන් එකක්ද එකක්ද අධිපතිභාවයට පත් වෙන එක දැනකදී කියන එක තමයි මට අහගන්න වුණා තිබ්බේ ඒකත් දැන් මෙතන ස්වාමීන් වහන්සේ සහජාත අධිපතිපත්තේ වෙනකොට ලෝකෝත්තර පිට මේ අරන් නැහැ ප්‍රතිඋත්පන්න භාවයට එනවා කියන එක සමාන වීමක් නැති නිසා එතකොට මේකෙන් අපි තේරුම් ගන්න වෙන්නේ එතකොට ආරම්මන අධිපති වෙනකොට ලෝකෝත්තර සිට එතන ප්‍රඥාව තිබ්බත් ඒ ප්‍රධානත්වය අරන් තියෙන ආරම්භන අධිපතිපත්තියද කියන එක මේ පත්‍යපන්න භාවයට ලෝකෝත්තරිත පව එන්න සහජාතන ප්‍රතිපත්තියයි පත්‍යපන්න භාවයෙන් ලෝකෝත්තර පත්‍යයට ආවේ නැත්තේ කියන ඒ ප්‍රශ්නේ උඩ තමයි ස්වාමීන් වහන්සේ මම එහෙම තේරුම් ගත්තේ ඒක හරිද ස්වාමීන් මේ එක එක අවස්ථාවක ඇත්ත වශයෙන්ම මේ අපි ආරම්මන අධිපති භාවය ගැන කතා කරනකොට මේකේ දෙකක්ම තියෙනවා. ආරම්ම එක වේලාවකට එක එක වෙලාවකට ආරම්මන අධිපති බවත් ක්‍රියාත්මක වෙනවා වගේම සහජාත අධිපති බවත් ඔය හතරෙන් එකක් ක්‍රියාත්මක වෙනවා මේ ඒ දෙකම තියෙනවා නමුත් මේ අපේ අපේ ශ්‍රාවක මණ්ඩලයට පහසුවක් වෙන හින්දාවෙන් අර සහජාත ධර්ම ටික දැන ගැනීම හරිය ප්‍රයෝජනවත් වෙනවා හේතුව අපි පහුගිය දවස්වල ආරම්මන අධිපති ආරම්මන ධර්ම ගැන කියපු නිසා අරකත් ඒ එකම ඈඳිලා එනවා. තව එකක් තමයි මේ ඔය ලෝකෝත්තර ධර්මයි ලෝකෝත්තර ධර්මයි ලෞකික ධර්මයි ගැන කතා කිරීමේදී අපි අපේ පින්වතුන් හැමදෙනාම දැනගන්න එක හොඳයි මේ ලෞකික ධර්ම කතා කරනකොට හිතට මුල් තැන දීලා කතා කරන ස්වභාවයක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර ධර්ම ගැන කතා කරනකොට ප්‍රඥාවට මුල් තැන දීලා කතා කරන ස්වභාවයක් තියෙන හේතුව මේ ලෞකික දේවල් වල කාම රූප අරූප ස්ථානවල සිත ප්‍රධානයි. සිත අනිත්‍යව නෑ කියන එක නෙමෙයි සිත ප්‍රධානයි. හැබැයි මාර්ග අවස්ථාවේදී ප්‍රඥාව ප්‍රධානයි. ඒක නිසා මේ මේ යමක් අරමුණක් දැනගැනීමේදී ලෞකික එකේදී ප්‍රඥාවක් තිබෙනවා හැබැයි ඒ ප්‍රඥාව හිතට ගිහිල්ලා බැහැගෙන තමයි හිතෙමුයි ප්‍රඥාවෙන් දෙකෙන් දැනගන්න හැබැයි නිවනේදී නිවන් අරමුණු කරන්නෙම නිවන් අරමුණු කරන්නෙම ප්‍රඥාව මුල් වෙලා. ඒක නිසා විමර්ශාව විමර්ශාව කියන ධර්මය ප්‍රඥාව කියන්නේ ඒක එතනදී ඒක නිවන් දැකීම සඳහා නිවන් අරමුණු කරන්ට ඒක ඉදිරිපත් වෙන. එතකොට මේ මේ එකක් තියෙනවා එතනදී නිවන් බලන්නේ නිවන් දකිනවා කියලා කිව්වොත් අපි හිතමු නිවන් දකිනවා කියලා. නිවන් දකිනකොට දැකීමේ ක්‍රියාව සිද්ධ කරන්නේ මේ පැත්තේ ඉඳලානේ. එතකොට මෙතන ඉඳලා කියලා කියමු. එතකොට නිවන එහා පැත්තේ ඉඳලා නිවන පේනවා කියලා හිතමු අපි. එතකොට එහා පැත්තෙන් නිවන පේනකොට අරමුණක් තියෙනවා. නිර්වාණ ධාතුව ආරම්මන ප්‍රත්‍ය සිද්ධ කරනවා. ඊළඟට මෙහා පැත්තේ ඉඳලා නිවන් පැත්ත බලනවා. බලනකොට ඒ බලන්නා වූ හිතට සහ ප්‍රඥාවට නිවන මේ පැත්තේ ඉඳලා අරමුණු වෙනවා. මෙහින් ප්‍රඥාව හිත වහගන්නවා. ප්‍රඥාව හිත හොඳට බලවත් ලෙස වහගෙන හිත ඩොමිනේට් කරලා ප්‍රඥාව වැඩිපුර ශක්තියක් අරගෙන ඊට පස්සේ නිවන අරමුණු කරනවා. ඒකෙදී හැබැයි මෙහෙම කියනවා. මේ ඔතනදී බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඔය බෝධිපාක්ෂික ධර්ම 37 සමව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි ඔය මාර්ග අවස්ථාව. ඒක නිසා මාර්ග ඥාන කියනවා අපේ ව්‍යවහාරික මාර්ග සිත් කියනවා මාර්ග ඥාන කියලා කියන්නේ. සමඥාන ප්‍රමේ සෝවාන් මාර්ග මාර්ග ඥානය එතකොට මේ මේකෙ තිබෙන බැලීමේ මහා මේ හිතව යටත් කරගෙන පවත්වා ගන්නට ශක්තිය තිබුණත් තිබුණත් අනිත් ඒවා ඔක්කොම ඒ මාර්ග ඥාණයට ප්‍රඥාවට රජතුමා හැටියට සලකලා උදව් කරන්නා වගේ උපකාර වෙන ගතියක් තියෙනවා. ඒ නිසා සත්බෝධිපාක්ෂික ධර්ම 37ම සමව ඕකේ ක්‍රමයේ මාර්ගසිතක වැඩ කරනවා. ඒක කියන්නේ හේතු මේ සමහර වෙලාවට කෙනෙක් මෙහෙම කියාගෙන යනකොට හිතෙන්න පුළුවන් දැන් ඡන්දය ප්‍රධාන වෙලා නිවන් දැක්කොත් එතකොට තව තුනක් තියෙනවනේ. එතකොට ඒ තුන නැති වුණොත් එහෙම 37න් එතකොට 34කින් තමයි මෙයා මේ බෝධිපාක්ෂික ධර්ම 34යි තියෙන්නේ. ඒ ටික අනිත් ඒවා නෑ කියලා. එහෙම වෙන්නේ මේකේ තිබෙනවා නිවන් අවරමුණු කරන අවස්ථාවේදී ප්‍රඥාව ප්‍රධාන වෙලා අනිත් ඒවා බැලන්ස් කරගෙන අනිත් ඒවටත් තැනක් දීගෙන යන ගතිය තියෙනවා. ඒක නිසා එතනදී ප්‍රඥාව මුල් වෙනවා අනිත් තැන්වලදී හිත මුල් වෙනවා. එවන් සම්මේ ස්වාමීන් වහන්සේ මේ <clears throat> මෙතනදී මෝහ මූල සිත් කියන එක ඇත්තම සිත වශයෙන් අධිපති බවක් ගන්නෑ කියන එක තේරෙනවා කියන්නේ දැන් උදාහරණයකට දැන් විචිකිච්ඡා සිත ගත්තොත් විචිකිච්ඡා සිතක අධිපති භාවයක් වෙන්න බෑ කියන එක තේරෙනවා ඒක නිකන් සැකසහිතව යමක් ගැන හිතන හින්දා ඒක වැඩි ප්‍රබලව නැගින සිතක් වෙන්නේ නැහැ කියලා තේරෙනවා ඒ වගේම උද්දච්ච කියනකොටත් එතන විසිරුණු ගතියක් තියෙන හින්දා සිතේ ප්‍රබලභාවයක් නැති බවත් තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට හසිතෝත්පාද සිත ගැන කොහොමද ස්වාමීන් වහන්සේ අපිට විස්තර වෙන්නේ? ඒක යෙදෙන්නේ නැති වෙන්න හේතුව හැටියට දැන් අපි දන්නවා ඒකේ විරිය යෙදෙනවා ඡන්දේ යෙදෙන්නේ අහිතක සිතක් කියලා. ඒකෙන් ඉඳන් ස්වාමීන් වහන්සේ ඒක ගන්න නැත්තේ දෙනවා ගන්න. අනිවාර්යයෙන්ම මේ ඔය ඡන්දේ කියන එක යෙදෙන්නේ නැහැ. අහේතුක සිත්තල ඒක නිසා එතනදී ඒ අධිපති භාවය ගන්නෙත් නැහැ. අනිත් එක මේ දැන් ඔය රහතන් වහන්සේලා මේ දැන් අපි හිතමු මේ ඔක හරි අමුතු සිතක් ඔය මේ මොකද්ද හසිතුප්පාද සිත කියන එක. දැන් මහා අපි මේ ලෞකික වශයෙන් බැලුවාම hina යනවනේ. අපි කවුරුවත්ම hina වෙන්නේ මට hina වෙන්න ඕනෑ කියලා නෙවෙයි. මට hina වෙන්න ඕනෑ කියලා hina වෙනවනම් එතකොට hina වීමේ ඕනෑකම තියෙනවා ඡන්දේ තියෙනවා. ඊළඟට hina වෙන්න ඕනෑ කියලා උත්සාහයක් කරනවා නම් ඒ උත්සාහයේදී වීරිය ඉතින් ඒ ඒ වගේ තමයි අතන වෙන්නේ ලෞකික හිත්වල hina වෙන අවස්ථාවේදී ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. ලෝභයයි වැඩියෙන් වැඩ කරන්නේ. ප්‍රධාන ලෝභය. ලෝකෝත්තර සිතේදී අය මේ හසිතුප්පාදයේදී එතනදී වැඩ කරනවා අර මේ එතනදී රහතන් වහන්සේ නමක් හරි බුදුරජාණන් වහන්සේ හරි මෙහෙම මම වීරියෙන් සෙනාවෙන්න ඕනේ කියලා උත්සාහ කරන්නේ නැහැ ඡන්දය දන්නේ නැහැ. ආන්න ඒක නිසා එතනදී ඒ හසිතුප්පාදසිත යුදා යුදා ගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ විරිය යෙදෙනව නේද ඒක සිතේ ඡන්දය යනකොට ඡන්දය එහෙම යෙදුණාට මහත් ඔව් සිද්ධාර්ථ මහත්තයා මේ ඔය ඔය වැඩේ කරන්ට මේ කියන්නේ අධිපතිත්වයට ප්‍රධානත්වය දරාගෙන එහෙම එකක් යෙදෙන්නේ නැහැ. ඒක නිසා තමයි බැහැර කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර මෝහ මූල සිත් ගැන ආවිදිහට හිතපු එක නිවැරදිද ස්වාමීන් වහන්සේ? එහෙම හරි මහත්තයා. ඒ කියන්නේ මොකද කිව්වෙත් නැත්තේ අපේ පින්වත්තුන්ගේ යම්කිසි වැටහීමක් තියෙනවා නම් ඒ වැටහීම හරිනම් ඉතින් ඒක ආය හදන්නත් ඕනේ. නමුත් ඉතින් අපි හැම එක්කෙනාගේම දැන ගැනීම සඳහා කිව්වොත් එහෙම මේ මෝහ මූල සිත හරි දුර්වලයිනේ. ඒ කියන්නේ ඒකේ ඡන්දේ හිටින්නේ. ඒ කියන්නේ දැන් කවදාකවත්ම මම යම්කිසි දෙයක් මට නොතේරෙන අරමුණක් නොතේරෙනවා නම් වැටහෙන්නේ නැත්නම් මම මේක ආ නොතේරේවා නොතේරේවා කියලා කැමැත්තෙන් ඡන්දේ දාගෙන ඕකේ නොතේරෙන ස්වභාවය තියන්නේ ඒ වගේම තමයි අරමුණේ හිතින්නේ නැහනේ කඩා වැටෙනවානේ. ඒ වගේම විචිකිච්ඡාව කියන එක ඇවිල්ලා විචිකිච්ඡාව තියෙන හින්දාවෙන් කිසිම තීරණ හතරමං හන්දිය වගේ නෙන්නේ. කොයි පැත්තටවත් හතර වටේ කරකෙන්නා වගේ. ආන්න ඒක නිසා ඒ දුර්වල ස්වභාවය තියෙන නිසා ඒවා අනිවාර්යයෙන්ම මේ දැන් අපි හිතමු මෙහෙම ඡන්දය ඉන්නවයි කියලා. ඡන්දේ තියෙනවා කියලා හිතමු බලන්න. ඡන්දේ තියෙනවයි කියලා කාට මේ ප්‍රධාන දරන්නේ මේ අරමුණේ ඉන්නේ නැහැ නේද? ආරම්මන අධිපති භාවය ආරම්මනේ රැඳෙන්නේ නැහනේ. හිත ගැලවිලා වැටෙනවානේ. ඒ කියන්නේ හිතට කිසිම සුවරකක් නැහැ මේ අරමුණු පිළිබඳව මේ අල්ලගෙන ඉන්න. ආන්න ඒක නිසා තමයි කාට අධිපති මේ ප්‍රධානත්වය දරන්නේ. ඒකයි මේ මෝහසිත ඉවත් වෙන්නේ. එහෙමයි සමනාත බොම් පින් ඒ කියන්නේ ඇත්තට මේ මෝහ මූල සිත් දෙකයි හසිත උත්පාද සිතයි කියන ජවන් සිත් 55න් ඒ ජවන් සිත් තුනයින් වුණාම ඉතුරු සිත් තමයි විтин විට ඒ අධිපති භාවයෙන් ඒ ඒ වෙලාවට වැඩ කරනවා කියලා තේරෙන්නේ සම්මාන. එහෙමයි තේරුම් ගන්න. කෙරුවස්සන සයන්නාංශ සයන්නාංශ දැන් සයන්නාංශ ප්‍රත්‍ය ධර්ම හතරක් වන ඡන්ද වීර චිත්ත විමර්ශා එතකොට සයන්නාංශ අකුසල අකුසල සිත්වල අපි විශේෂයෙන් සයන්නාංශ ගත ලෝභ මූල සිතේ දැන් එතකොට ප්‍රඥාව නැහැ නිසා සයන්නාංශ විමර්ශාව එතකොට සානා ස්වාමීන් වහන්සේ දැන් මේ හතරෙන් එකක් ක්‍රියාත්මක වෙනවා ඉතිේව අනුයාත වෙනවා කියලා. එතකොට සාන්නාංශ ප්‍රඥාව කොහොමද සාන්නාංශේ ලෝභ මූලික විතර අනුයාත වෙනවා කියන එක පැහැදිලි කරලා දෙන්න සාන්නාංශ ටිකක් ඒක ඕම් පින් සාන්නාංශ. ලෝභ මූල ආ මෙහෙම එකක් කියන්න ඕනේ. දැන් ඔය ලෝකෝත්තර සිතේ තම ලෝකෝත්තර සිත් අතර යන්නේ ලෞකික සිත්නේ ඔය තියෙන කාමාවචර, ලෝභ මූල සිත්, කුසල් සිත් එහෙම ඒවා වැඩ කිරීමේදී කවදාකවත්ම මේ හතරම එකට යෙදෙන්නේ මේ ලෝභ මූල සිත්වල අපි ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ඒ ධර්මතා හතර අධිපති ධර්ම හැටියට මේ සාමූහික වශයෙන් අරගෙන කතා කළාට ඒකෙන් මේ හතර දෙනාම කුසල් වලක් ඉන්නවාය අකුසල් වලක් ඉන්නවාය කියලා. දැන් මේක අපේ මේ පින්වත් මහත්මිය මේ ආපු ප්‍රශ්නයට අනුකූලව අපි බෙදලා ගත්තොත් එහෙම ධර්මතා මේ හත තියෙනවනේ හතරක් ඡන්දයයි වීරියයි දෙක සමහර අවස්ථාවලදී කුසල් සිත් වලත් මේ ප්‍රධාන වෙන්න පුළුවන් ඊළඟට අකුසල් සිත්තරක් ප්‍රධාන වෙන්න පුළුවන් ඡන්දයයි වීර්යයයි දෙක හැබැයි ප්‍රඥාව කියන එක ප්‍රධාන වෙනවා නම් අධිපතිත්වයේ දරනවා නම් කුසල් සිත්තක විතරමයි හේතුව ඒක කුසල් දීමාංශාධිපති කුසවරයක් නිසා. ඊළඟට චිත්තය ගත්තයින් පස්සේ ඒකත් කුසල්සිතුත් තියෙනවා අකුසල්සිතුත් තියෙනවනේ. ඒක කුසල් හරි අනුකුසලත දෙපැත්තට ගන්න පුළුවන්. ඒක නිසා මෙතනදී මේකෙන් අපි මේ ඒ විස්තර කරනකොට ඒ සිත් ඔක්කොම සාමූහික අරගෙන ඒකින් කියන්නේ නෑ ඒ හතර දෙනාම එක සිතක ඉන්නවා කියලා. ඒ විදිහට තේරුම් ගත්තම මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා. පැහැදිලින ස්වාමීනාස බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා හිතනවා මේ ඔබ වහන්සේ සඳහන් කරමින් සහජාත් අධිපති ධර්ම ඡන්ද විරිය චිත්ත විමාංශා එතන මේ බෝධිපාක්ෂික ධර්මවල තියෙන සතර ඉදිපාද ධර්ම ඡන්ද චිත්ත වීර විමාංශා එතකොට ඒ සතර ඉදිපාද ධර්ම වශයෙන් තේරුම් ගත්තොත් හරිද කියලා දැනගන්න කැමතියි ඒ වගේම බෝධිපාක්ෂික ධර්මවල විමාංශා ඉදිපාදයට අමතරව පංචේන්ද්‍රිය පංච බලය කියලා ප්‍රඥාව තියෙන බව දැනගෙන තියෙන පංච ඉන්ද්‍රිය සහ පංච බල. ඒතකොට බෝහන්සි සඳහන් කරා මේ ප්‍රඥාව මුල් වෙන බව නිර්වාණයට. එතකොට ඒ තුනම එක එක විට මේ ප්‍රමුඛ වෙනවාද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. ඔය ඡන්ද ඡන්දේ කියන චෛතසිකයේ විරිය වීමංසා කියන চৈতසිකය ඊළඟට චිත මේවා අර බෝධිපාක්ෂික ධර්මවල කතා කරන්නා වූ ඒ හතර තමයි. හැබැයි මෙතන කතා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම නම් වශයෙන් නෙවෙයි. මෙතන කතා කරන්නේ ඒ හතර දෙනාගේ තිබෙන විශේෂිත බලපෑම් හැකියාවක් අවුස්සාගෙනයි. එතකොට ඒකේ තියෙන අනිත් ධර්ම අනිත් ධර්ම වලට කොහොමද ලීඩර්ෂිප් එක දෙන්නේ? එහෙම නැත්නම් අනිත් ඒවා තමන්ගේ පැත්තට හරවාගෙන පවත්වාගන්නේ කොහොමද කියන කතාව විතරයි ඒක තමයි ප්‍රත්‍ය ධර්ම හොයනවා කියලා කියන්නේ. ඒ ඒ ඒ මාත්‍රිකාව ඇත්තටි තමයි ඔය කතා කරන්නේ. ඊළඟට අර මේ කිව්වනේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඒවත් අර මාර්ග සිත්වල වැඩ කරනවා. තව එකක් මේ පොදු අපි මේ මේ පොඩ්ඩක් පොඩ්ඩකට බැහැර වෙලා බෝධිපාක්ෂික ධර්ම පොඩ්ඩක් අරගෙන කතා කරොත් අපි පෘතජන හිතක බෝධිපාක්ෂික ධර්ම වඩනකොට මාර්ගය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ග සිත් අවස්ථාවේ නැතිව භාවනායම කරනකොට ඔය බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ තනි තනියෙන් ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක් නැහැ. වීරිය තියෙනවා ප්‍රඥාව නැහැ. අඩුයි. ප්‍රඥාව තියෙනවා ඒ මේ සමහර ඒවා අඩුවෙන් තියෙනවා සමහර ඒවා ඒ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම තමයි ප්‍රත්‍යජන හිත්වල සහ මේ මාර්ගයට මාර්ග අවස්ථාවෙන් තොර වෙච්ච හිත්වල ඔය බෝධිපාක්ෂික ධර්මවල ක්‍රියාකාරී ස්වභාවය. හැබැයි බෝධිපාක්ෂික ධර්ම මාර්ග හිතේ වැඩෙනකොට ඔය ඔක්කොම ලයින් අප් වෙනවා. ඒ කියන්නේ හොඳ තේලියට ශක්තිමත්ව එක සමාන වෙනවා. අන්න ඒක නිසා තමයි ඒකට නිවන මේ නිවන අහුවෙන්නේ. ඉතින් ඔය මේ ඉන්ද්‍රිය ධර්ම වලක් තිබෙන්නේ <clears throat> ඉන්ද්‍රිය ධර්ම ඒ ගැන කතා කරනකොටත් ඔය වෙන නමකින් තමයි කතා කරන්නේ විමර්ශාව කියන එක මෙතනදී ඉරිදිපාදයක් කියන්නේ මෙතනදී අධිපති ධර්මයක් හැටියට කතා කරනවා අතෙන්ද ගියාන් පස්සේ ඒක ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට කතා කරනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම අර ඉදිපාද ධර්ම වල කතා කරන හතර දෙනා තමයි මෙතනදී මේ විදිහට අපි මේ අධිපති ධර්ම හැටියට කතා කරන එක ලෝකේ සාමාන්‍ය ස්වභාවයක්. තනි රස කියන જાතිය මේ පෑනිරත කියන જાතිය ද්‍රව්‍යාත්මක බැලුවයින් පස්සේ ඒවා මේ වෙන වෙන නම් වලින් කියවෙනවා. පැණි දියර වශයෙන් ආවන් පස්සේ පැණි කියලා කියනවා. ඊළඟට ඒවා දියර කරන්නේ නැතුව කැට වශයෙන් ආවන් පස්සේ සීනි කියලා කියනවා. සමහරට ඒකම ගල් සෑල්ලක් වගේ තිබුණොත් එහෙම හකුර් කියන නමින් කියනවා ඊළඟට ඒක ඒ සීනි වැඩිපුරම යම්කිසි කෑමකට දාලා හැදුවෙන් පස්සේ කැවුම් කියනවා පැණි කැවුම් කියනවා ඔය වගේනේ ඒ වගේ ඔය එකම ධර්මයනේ ඔය වෙන වෙන නම් වලින් හැඩගස්සාගත්තේ ඒ අවස්ථාවට ගැළපෙන පරිදි රඟපෑම් රඟ දක්වන ඒ මේ ආහාර කොටසක් ඒ වගේ තමයි මේ එකම ධර්මය මේ ඒ කරන ක්‍රියාවේ හැටියට වෙනස් කරලා නම් කරලා ගන්න. ආන්න එහෙම ස්වභාවයක් තමයි පත්‍ය ධර්ම කතාවේ තියෙන සත්‍ය බෝධි ප්‍රාක්ෂික ධර්ම කතාවේ තියෙන්නේ. මම හිතන්නේ මේක තේරෙන්නේ නැති කියලා. සිරුවන් කරන්නේ. තේරෙන බොහොම බොහොම පින් ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. Next Tuesday, if you're interested, they're having their uh, eh, එහෙමනම් මම ඊටම ගෞරවයෙන් um, වසන්ත මහත්මයා ඔබතුමාට මම ආරාධනා කරන්නම් uh, ඔබතුමාට පුළුවන් සාකච්ඡා නිමා කිරීමට පෙර පින්දින් කටයුතු කරලා ඉන්න අනතුරු අපි තම ගෞරවයෙන් ස්වයන් වාසිතේ මෙමු අද සාකච්ඡා නිමා කරන්නේ. සර්වත් සර්ණයි සිල් දිනාටම අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද අපිට සෑහෙන ධර්ම කාණ්ඩයක් තාමත් සරලව අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒක සාධාරණ ධර්මතුන් ඕනෑකමින් අපි සහගමින් කියලා මම ඒක සටහන් ලියාගෙන ඉතින් ඒක නිසා තව ඉදිරියට ඉතින් මේක දහම් කරුණු රාශියක් මේ මේ සූත්‍රපත්‍රය ගැන පත්‍ය ගැන ඉගෙන ගන්න අපි කියන ඉස්සරහට ඉතින් වහන්සේ කර අදා පිළි කියලා දුන්න මේක අපි හොඳින් මතක තියාගෙන මතක තියාගෙන මේක කොහොමද ප්‍රායෝගිකව දාගන්නේ කියන එකත් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ මේ කාරණාව පොඩ්ඩක් මතක තියාගෙන අපි ඉතින් අද දවසේ අද මේ සාකච්ඡා මාතමත් ඒ වගේම මේ සාකච්ඡාව අපිට මේ මේ කරන්න උපකාර කරන මේ අපේ දල්වස් මහත්මයාටත් මේ මේක සංවිධානය කරන අනිත් මේ සංවිධානය කරන දල්වස් මහත්මයාටත් මේ දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඔව් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිට මේ නිසා කතාව අවසන් කරන්න කියලා ඉස්සරහ කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. මේ වෙලාවේදී අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා මුල් වෙලා මේ කරන්නා වූ ධර්ම සාකච්ඡා මණ්ඩපයේ තවත් අවස්ථාවක් උදාපත් වුණා. ඉතින් අදත් අපි එක්තරා ධර්ම කොටසක් විතරයි මේ ඉදිරිපත් කරගත්තේ. අපි නැවත මේක මේ මාතෘකාවට සිත් අවස්ථාවරගෙන කතා කරමු. අද ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වෙලා කොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොයන්ට ඕන, මෙනෙහි කරන්ට ඕන, දැනගන්ට ඕන කියන හිතින් ඉදිරිපත් කළා මේ ධර්මය ඇසීමෙන් උපදවාගත් සියලු කුසල් බලයෙන් සහ තුනුරුවන් සත්ව අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන් පින්වත් ලාලි දලුවත් මහත්මයාට මේ දුක් නිරෝගී දීර්ඝාස වේවා කියලා අපි සියලු දෙනා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ පින්වත් මහත්මයා කරගෙන යනා වූ සියලු දැහැමිව කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම විශේෂයෙන්ම අතීත අකුසල කර්ම බලවේග යටපත් වෙලා කුසල කර්ම බලවේග ශක්තිය මතුවලා අදිෂ්ඨානීය යුක්තව ධර්මයේ පිළිපදිනේ ධර්මාභෝධය කරගන්න යුක්ත වෙන පාරම ධර්ම ශක්තිය දිනු කරගන්න ලැබේවා මහත්යාටත් ඒ වගේම පෞලිය සෑම දිනාටමත් අද මේ පින්වත් ප්‍රශ්න ඇසූ ආගෙන හිටියා වූ ලෝකවාසී පින්වත් සෑම දිනාටම මේ කුසල ඵලයෙන් සහ ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ බලයෙන් මේ උතුම් ධර්මයේ හොය හොයා සිවුම් ආකාරයෙන් තිබෙනා වූ ධර්ම වල තිබෙන ගතිය හොතාමත් හොඳින් තේරුම් අරගෙන වටහාගෙන ඒ වාගේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයේ මිසක ඒවට ආත්මීය ස්වභාවයක් නැහැ කියන කාරණේ තේරුම් අරගෙන ඒ වගේ නදානුපවතින අනිත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන ඒ වගේම දුක්ඛ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ නිදිලා නිවනින් සැනසෙන්න ලැබේවා නිර්වාණ ධාතු අවබෝධ කරගන්න මේ ධර්ම සාකච්ඡාවෙන් ලද පින සෑම දිනාටම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු